නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන සාසනං සාදු සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මඟ දේශනා මාලාව කියලා කියන්නේ. එහෙම අරමුණකින් ආරම්භ කරපු මේ දේශනා මාලාවේ සමහර වෙලාවකට අපි ධර්මය සාකච්ඡා කිරීම වගේම මම පැහැදිලිවම කියලා තියෙනවා ප්‍රායෝගිකව අපේ ජීවිතය ගැන සාකච්ඡා කරගන්න අපි අවශ්‍යයි ප්‍රායෝගිකව අපේ ජීවිතයට එකතු වෙලා තියෙනවද මේ ධර්මය කියලා විමසා ගන්න අවශ්‍යයි කියලා. අද දවසේ අපි ධර්මයේ තුලින් පෝෂණය වෙච්ච බෞද්ධයෙක් තුල ධර්මයේ තුලින් අපි දැන් බොහෝ වශයෙන් ධර්මයේ සාකච්ඡා කරනවා. ඉතින් අපි සැරෙන් සැරේ ප්‍රත්‍යක්ෂා ප්‍රත්‍යක්ෂා කියලා අතීතයේ දැන් භාවනා කරනවද කොහොමද කියලා ඒවා ගැන සාකච්ඡා කරනවා. නමුත් මේ වෙලාවේ අපි ධර්මයේ තුලින් අද දවසේ අපි අද දවසේ වෙන් කරගන්නවා අවශ්‍යතාවයක් ඇති හින්දා අපි අපි ගැන සාකච්ඡා කළ යුතු තියෙන හින්දා අපි මේ වෙනකොට ධර්මය තුලින් පෝෂණය වෙලා නම් ඒ ධර්මය තුලින් පෝෂණය වෙනකොට අපේ චින්තනය අපේ චර්යාව කොයිතරම්නම් වෙනසකට භාජනය වෙලා තියෙන්න ඕනද කියලා සාකච්ඡා කරන්න ඕනේ. ඉතින් ඒ ඒ ඒකද බෞද්ධයෙක්ගේ ලක්ෂණ කොහොම තියෙන්න ඕනද කියලා. අපි තුල කොයි විදිහද කොයි විදිහට තියෙන්න ඕනද මේක සඳහා මම මහා පරිනිර්වාණ සූත්‍රයේදී බුදුජානක වහන්සේ දේශනා කරපු කාරණා කිහිපයක් මේ අත්තන්ට පැහැදිලි කරලා දෙන්නයි සූදානම් කරන්න ගන්න හදන්නේ. පළවෙනි එකම තමයි මහා පරිනිර්වාණ සූත්‍රයේදී එකතැනකදී සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේ අපිට දැන් ප්‍රකට කාරණාවක් තියෙන ආනන්ද හාමුදුරන්ට ආරාධනා කරන්න අමතක වුණා කියලා. එතෙන්දී මාර් බලවේගයක්ම තමයි කියලා සඳහන් කරලා තියෙන්නේ. නමුත් ආනන්ද හාමුදුරුව කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඊටාම කෙටි කාලයකින් මාර්යාගේ ආරාධනය සිද්ධ වෙනවා දැන් පිරිනම් පාන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාර දිව්‍ය පුත්‍රයාට මෙන්න මෙහෙම සඳහනක් තියෙනවා ඒ සූත්‍රයේ මෙන්න මෙහෙම කිව්වා මෙහෙම මේ විදිහට දේශනා කරලා තියෙනවා කියලා. කොහොමද මේ පවිතු මාරය මම මගේ ශාසනයේ සිව්වණක් පිරිස මගේ ශාසනයේ සිව්වණක් පිරිස ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගත් දේ කියන දේශනා කරන විභජනය කරන බෙදලා බලන හරි පරමත ධර්මයෙන් විසඳාලන නෛර්යානික ධර්මය ප්‍රාතිහාරයක් කොට දේශනා කරන පිරිසක් බිහි වෙනතුරු සිව්වනක් පිරිසක් බිහි වෙනතුරු මම පිරිනම් පාන්නේ නැහැ කියලා. ආන් ශාසනය ස්ථාපිත කරපු විදිහ. නේද? ඊට පස්සේ චාපාල චෛත්‍යයේදී ආයසරයක් මාරය ඇවිල්ලා ඒ කියන්නේ පරිනිර්වාණ ආසන්න කාලයේදී ආයසරයක් මාරය ඇවිල්ලා කියන්නේ අන්න එතකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, සරියුත් මහ රහතන් වහන්සේ, මොගල මහ රහතන් වහන්සේ ඇතුළු බොහෝ සීනාස්ත්‍රයන් වහන්සේලා ඉන්න කාලයක්. එතකොට දැන් විරක්ත විනීත විශාරද බෞස්ෘත අය ඉන්නවා. සිවණක් විසම වැඩ ඉන්නවා. ඊට පස්සේ මාරය ඇවිල්ලා කියනවා දැන් ඉන්නවා කට්ටිය කියලා. දැන් පින්නම් පාන්න කියලා. ඉතින් ඒ ඒ ආයාචනය සිද්ධ වෙච්ච වෙලාවේ ආයු සංස්කාරය අතහරින්න පෙර ආතුව ආනන්ද හැඳුනට මතක් කරනවා කීප වතාවක්. බුදු කෙනෙකුට මේ වගේ සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට මෙච්චර කාලයක් වැඩ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒක යෙදিলা තියෙන විදිහ තමයි ඉතින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් එතෙන්දී අපි අවධානය යොමු කරගන්න ඕනේ පින්නත් නේ බුදුරජාණන් වහන්සේ සිවණක් පිරිසෙන් බලාපොරොත්තු වෙච්ච දේ නෙමෙයි දෙයි. දැන් සිවණ පිරිස කියන්නේ කවුද? ඔව් එතකොට අතීතයේ සිවණක් පිරිස ඒ යුතුයකම මනවින් ඉෂ්ට කළා. ඒ මනවින් ඒ යුතුයකම ඉෂ්ට කරපු හින්දා අද අද අපිට මේ මොහොත වෙනකන් නිවැරදිව ධර්මය ලැබුණාද නැද්ද භික්ෂුන් වහන්සේලා පළවෙනි සංගායනාවේ ඉඳලා නේද භාණක පරපුරක් ඇති කරගෙන කටයුතු කරා ඊට පස්සේ ඒවා ග්‍රන්ථාරූඪ කරා ත්‍රිපිටකය මේ වගේ ඒ ඒ කාලෙට ඒ ඒ කාලෙට ඒ ඒ භික්ෂුන් වහන්සේලා ඒ ඒ දායකයන්තු සිවණක් පිටස තමන්ගේ විය යුතු යුතුයකම සිද්ධ කළා ඉතින් එහෙම මේ යුතුයකම සිද්ධ කරලා කටයුතු කරපු හින්දා පින්නත් නේ අපිට අපි උපදිනකොට මේ ලෝකේ අද අපි උපදිනකොට ශාස්ත්‍රු ගෞරවය ඇති වෙන විදිහට නේද එකම ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් විදිහට ඒ වගේම සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙකුට අපිට ලොකු හැඟීමක් ජනිත වෙන විදිහට ධර්මය ගැන අපිට ලොකු හැඟීමක් ජනිත වෙන විදිහට අපේ දෙමව්පියෝ දිහා දැක්කහම ධර්මය තුලින් පෝෂණය වෙන වැඩිහිටියෝ දිහා දැක්කහම ඒ කට්ටියගේ පිළිවෙත් දැක්කහම අපේ පුංචි සිත්වල පවා පොඩි කාලෙම ධර්ම හැඟීමක් ඇති වෙන විදිහට ඒ සිව්වණක් පිරිස හැඩ ගැහලා තිබුණද නැද්ද? පන්සලට යන විදිහ, ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කරන විදිහ, නේද ධර්මයේ තමගේ ජීවිතයට එකතු කරගෙන තිබ්බ විදිහ, ගුණවන්තභාවය, සිල්වන්තභාවය, පාපයට තිබ්බ බය, පාපයට තිබ්බ ලැජ්ජාව, නේද අපිවත් බය කරාද නැද්ද නේද අපිවත් පාපයට බය ඇති කරෙව්වා ලැජ්ජාව ඇති කරෙව්වා සම්ප්‍රදාය ආරක්ෂා කළා හරිද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ අර කාලාම වැසියන්ට දේශනා කරලා තිබ්බදී තිබ්බ එක තැනක මේ කාලාම වැසියන්ට නේ ලිච්ඡවීන්ව පරද්දවන්න මගධ මහා අමාත්‍යවරයා අජාසත් රජුවන්ගේ මහා අමාත්‍යවරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන ලිච්ඡවීන් විතර පරද්දන්න බෑ අනිත ඔක්කොම පරද්දන්න පුළුවන් කියලා. ඒලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද මේ ආනන්ද හඳුරන්ට කතා කරලා ආනන්ද හඳුරන් ඇහුවා අර සප්ත අපරිහානීය ධර්මයන් ඒකට ළඟ තියෙනවද කියලා. හරිද සමගි වේක රාශි වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව පිට වෙලා යන ඒවා වැඩි හිටියන්ට කරු කරන ඒවා ඒ සම්ප්‍රදායයෙන් පැවතගෙන එන දේවල් මේ විදිහට අරගෙන යන ඒවා ඉතින් මේවා අපි දැන් සාකච්ඡා කරනකොට පිනවනේ ආදිස්සියම අපිට අදහස් ඇති වෙනවා මේ මේවා මේ සම්ප්‍රදාය ගැන සාකච්ඡා කළාය මේ මේවට බැඳිලා කියලා. සම්ප්‍රදාය තමන්ගේකම ආරක්ෂා කිරීම එකක් බැඳීම කියන්නේ ඒවාට බැඳී එල්බ ගැනීම කියන්නේ තව එකක්. හරිද? ඒවාට බැඳිලා ඒවාට එල්බගෙන සිටීම ගැන තව එකක්. දැන් මේ චීවරය පෙරවීම සම්ප්‍රදායක්ද නැද්ද? චීවරය පෙරීම සම්ප්‍රදායෙන් අපිට පැවතගෙන එන එකක්. හරි? අපි හිතමු මොනවා හරි කාරණාවක් උඩ මට මේ චීවරය අයින් කරන්න සිද්ධ වුණා කියලා. අපි හිතමු මට මොනවා හරි කරදරයක් වෙලා මොනවා හරි අසනීපයක් වෙලා චීවරේ නම් කටයුතු කරන්න බැරි වුණා කියලා මේක අතාරින්න වුණා කියලා. එතකොට මම පෞද්ගලිකව මේ චීවරය අතහැරලා චීවරය අතහරින්න වුණා කියන පශ්චාත්තාවයෙන් වාසය කරොත් මගේ නිවනට බාධා වෙනවද නැද්ද? අන්න සම්ප්‍රදායට ගරු කරමින් මම ජීවරය පරවගෙන ඉන්නවා. නමුත් මට පරවන්න බැරි වුණොත් නේද? සම්ප්‍රදායෙන් මම අයින් වෙලා නේද මම භික්ෂුවක් විදිහට පෙනී සිටින්නේ නැහැ. ඒක බෑ. අන්න සම්ප්‍රදාය තියෙන්න ඕනේ. නේද? සම්මුතිය තියෙනවා. නමුත් මගේ సంతාණයෙන් මම ඒකට බැඳිලා නැත්නම් මට නිවන් දකින්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ පශ්චාත්තාපය මගේ තුල එන්න ඕනද? නෑ. එතකොට සම්ප්‍රදාය කියන්නේ එකක් ඒකට තියෙන බැඳීම කියන්නේ තව එකක්. එහෙනම් මෙන්න මේ වගේ අපිට අපිට තියෙන දේවල් අපි ආරක්ෂා කරගත යුතු තියෙනවා අපේ පින්නතින් බෞද්ධ විදිහට සිවණක් පිරිස විදිහට අපි අපේකම ආරක්ෂා කරගන්න ඕන අපේකමට බැඳෙන්න යන්න ඕනේ නැහැ හරිද මේකදී අපි ඍජුවම කතා කළ යුතු දෙයක් තියෙනවා ජාතිය කියන දේ ආගම විතරක් නෙවෙයි ජාතිය කියන එක ආරක්ෂා විය යුතුද නැද්ද නේද ජාතිය ගැන කතා කරන්නේ බය වෙන්න දෙයක් නැහැ. ජාතික අභිමානය ගැන කතා කරන්න බය වෙන්න දෙයක් නැහැ. ජාතික අභිමානය ඕනේ. ඇයි මේ ජාතිය විසින් තමයි මේ උතුම් ධර්මය හැමදාම නේද සිංහල ජාතිය මිනිස්සු පැහැදිලිවම මේ මේ ධර්මය ආරක්ෂා කරනවා. ආරක්ෂා කරා. නේද? ඒකවල මේක හදිස්සිය අපිට මකලා දාන්න පුළුවන්. ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු එකට එකතු කරලා අනලා අනලා බෙදමු හැමෝම. පාට ಜಾති කීපයක් එකතු කරලා එක පාටක් හදනවා වගේ ಜಾති ටික ඔක්කොම එකතු කරලා එක ಜಾතියක් හදන්න පුළුවන්ද? නැහැ. ඒක වෙන්නේ නැහැ. හරිද? විය යුත්තේ මොකක්ද? ධර්මානුකූලව බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව අපිට විය යුත්තේ මොකක්ද? කපමු, කොටමු, ඉරමු, මණිමු කියලා නේද? අන්‍ය જાතීන් යටපත් කරමින් ඒ කට්ටියට හිරිහැර කරමින් අපි තමයි මහජාතිය කියලා ලංකාවේ අපි තමයි මෙහෙමයි මෙහෙමයි කියලා එහෙම හරියනවද නෑ එහෙම හරියන්නේ නෑ අපි ඔක්කොම මේක පටල ගන්නවා අපේ පින්නත් එහෙම නෙවෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරාද අන්‍ය ආගමිකයන් ඒ දවස්වල තීර්ථකයෝ හිටියා අනේ තීර්ථකයන්ට දුක හිතෙයි ඒකින්ද ඔබ වහන්සේලා ගිහලා තීර්ථකයොත් එක්ක ළඟින්ද එහෙම දේශනා කරාද තීර්ථයකොත් එක්ක ළඟින්ද කියලා දේශනා කරේ නැහැ. නේද? කොහොමද දේශනා කරේ? තීර්ථකින් තැන් වලට ගියාද නැද්ද? ගියා. කොතනකවත් ඒ මිනිසුන්ට ගැරහුවාද? නෑ. ඒ මිනිසුන්ගේ වැඩවලට බාධා කරාද? නෑ. ඒ ඒ තැන් වලට ගිහිල්ලා හිටන් සත්‍ය ධර්මය දේශනා කරා. හරි? බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකින්ගේ තොටුවලට ගිහිල්ලා දේශනා කරපු තැන් තියෙන ආනන්ද ආනන්ද හාමුදුරුවෝ වැඩි තැන් තියෙනවා. ඉතින් සමානාත්මතා හැඟීමකින් කාටත් ගෞරව කරමින් හැම කෙනා කෙරෙහිම මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරනවා විනා තමන්ගේ පැත්තෙන් තියෙන ජවය අයින් කරගන්න භාවිතා කළ යුතු දේවල් කිසිම જાතියක් විසින් අයින් කළ යුතු නැහැ. ලංකාවේ නොයේකුත් જાතීන් ඉන්නවා. ඒ හැම කෙනෙක්ම තමන්ගේ ජාතික අභිමානය පිළිබඳ අභිමානයෙන් ජීවත් වීම වටිනවා. ඒක මොකද එයාලා නිවැරදි කරන්න එක හේතුවක් වෙනවා. මුළු ලංකාවක් පිටින් අපි ඔක්කොම පල්ලෙහාට වැටේ පින්නොත් එහෙම නැත්තම්. හරිද? ද්‍රවිඩ ඇත්තෝ ඉන්නවා නම් ඒ ඇත්තෝ ඒ ඇත්තෝ දිනු වෙන්න ඕනේ. මුස්ලිම් ඇත්තෝ දිනු වෙන්න ඕනේ. සිංහල අය දිනු වෙන්න ඕනේ. හැම කෙනෙක්ම තමන්ගේ ජාතිය ගැන හරි හිතලා නේද? අපිට පුළුවන් නම් අපේ තරුණයින්ට හැම හැම ජාතියකම ඉන්න හැම කෙනෙක්ම කියන ඒ ඇත්තන්ගේ තරුණයින්ට. ඔය කට්ටිය ජාතියේ නාමයෙන් නිවැරදි වෙන්න. නේද? එතකොට හැමෝම හැමෝම දියුණු වෙන්න හදනවා නම් අන්තිමට රටක් විදිහට දියුණු වෙනවද නැද්ද? නේද? ශ්‍රී ලාංකික කියන හැඟීම තියාගෙන තමන්ගේ ජාතිය උත්නංවා ගන්න කටයුතු කරනවා. ශ්‍රී ලාංකික කියන හැඟීම තියාගෙන අපි ඔක්කොම එකම රටක ඉන්න මිනිස්සු කියන එක වෙනම කතන්දරයක්. නේද? ජාතිය කියන්නේ වෙනම දෙයක්. හැබැයි නිවන් දකින්න බලාපොරොත්තු වෙන බෞද්ධත්ව විදිහට ජාතිය කියන එක සම්මුති වශයෙන් තිබුණාට ජාතිය කෙනෙකුට බැඳුනොත් නේද? බැඳුනොත්, තද බැඳීමක් ඇති කරගත්තොත් අන්න ලෝභ දේශ මොහ උපදිනවා. ලෝභ දේශ මොහ උපදිනවා. ලෝභ දේශ මොහ උපදින්න උපදිනවා නම් නේද? මොකද වෙන්නේ? එයාට නිවනට බාධාවක් වෙනවා. අන්න ඒකින්ද මම මේ අත්තන්ට කියනවා ජාතික හැඟීම දැන් අයින් කරලා දාන්න කියලා. ජාතක හැඟීම දැන් අයින් කරලා දාන්න කිව්වට පින්නත් අයින් වෙනවද? මකන්න පුළුවන් දේවල් තියෙනවා, බැරි දේවල් තියෙනවා. නේද? තරවටු කරලා අඩුම ගානේ කෙනෙක් කෙරෙහි ඇතිවෙච්ච ආදරයක්වත් අයින් කරන්න පුළුවන් තව කෙනෙක්ගේ. මොකද කියන්නේ? එහෙම අයින් කරන්න පුළුවන්ද? නෑ. ඒවා හේතු නිසා සකස් වෙන දේවල්. හේතු නිසා සකස් වෙන දේවල්. කවදා හරි දවසකට දවසක විදර්ශනා අවබෝධය ඇති කරගෙන ඉදිරියට යන ඇත්තන්ට ජාතික හැඳීම අයින් වෙලා යනවා. ඒ ජාතික හැඟීම අයින් වෙලා යනවා කියලා කියන්නේ ශ්‍රද්ධාවක් නැති වෙනවා කියන එකද? නෑ ශ්‍රද්ධාව ඉතුරු වෙනවා. යුතුයකම් අමතක වෙනවා කියන එකද? ඉතුරු වෙනවා. කෘතගුණ දැක්වීම අමතක වෙනවා කියන එකද? නෑ. ඒවට බැඳෙන්නේ නෑ. නමුත් ඒවා හඳුනා ගැනීම රහතන් වහන්සේ කියන්නේ මුකුත් දන්නේ නැතුව ඔහේ පැත්ත කරලා ඉන්න මැටි ගුලියක් වගේ ඉන්න කෙනෙක්ද? නෑ රහතන් වහන්සේ ලොකු අවබෝධයක් තියෙනවා. උන්වහන්සේගෙන් කාටවත් හානියක් වෙන්නේ කිසිම જાතියකට කිසිම කෙනෙකුට ඉතින් එවැනි තැනකට ළඟා වෙන්නයි අපි උත්සාහ කළ යුත්තේ. එහෙනම් අපි අපේ ජාතිය ආරක්ෂා කරගන්න ඕනේ. සිංහල ජාතිය ගැන කාට හරි අදහසක් තියෙනවා නම් එයා මොකද්ද කරන්න ඕනේ? සිංහල ජාතිය ගැන පැහැදිලිවම අදහසක් තියෙනවා නම් කාට හරි එයා කුමක් කළ යුතුද? මම මගේ ජාතිය නගා සිටවන්න ඕනේ කියලා කටයුතු කරනවා නම් එයා සම්ප්‍රදායන කුලෝ මේ එන ජාතිය નિවර්දි කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් පින්නත් මේ කුමක්ද කළ යුත්තේ? එයා කරන්න ඕනේ ජාතිය කියලා කියන්නේ ගස් ගස් කොළන් ගොඩනැගිලි වැව් තටාක ඒවද? නෑ ඒවා ඔක්කොම තියෙද්දී අපි මිනිසු ටික ඔක්කොම නැතුනොත් ජාතියක් තියනවද? නෑ. එහෙනම් ජාතිය කියලා කියන්නේ කවුද? ජාතික ජාතිය කියලා කියන්නේ මනුස්සයා. හැම කෙනෙකුටම පුළුවන්කමක් තියෙනවා පින්වත්නි තමන්ගේ ජාතිය නගා සිටුවීමේ එක්කෙනෙක්ව හදන්න පුළුවන් අයිතියක් හැමෝටම තියෙනවා. ජාතියේ කුඩාම ඒකකය කියන්නේ කවුද? පුද්ගලයා. නේද? එතකොට පුද්ගලයාව හදාගන්න පුළුවන් අයිතිය තියෙන්නේ කාටද? එක්කෙනෙක්ව හදන්න පුළුවන් අපිට. කාවද? තමන්ව නේද? තමන්ව. එහෙනම් මට ජාතික හැඟීමක් තියෙනවනම් මට බෞද්ධ හැඟීමක් තියෙනවනම් හ්ම් බෞද්ධ ධර්මය ආරක්ෂා කරගන්න ඕන කියලා හැඟීමක් තියෙනවනම් ජාතිය රැකගන්න ඕනේ කියලා හැඟීමක් තියෙනවනම් පින්වත්නි මම මොකද කරන්න ඕන? ජාතියේ ගෞරවය ආගමේ ගෞරවය රැකගෙන තමන් කරන කටයුත්ත කරන්න ඕනේ. එහෙමද නැද්ද? නිවසට ගෙදරට ප්‍රශ්නයක් එනවා. අපේ ගෙදරට මේ ඇත්තෝ ජීවත් වෙන ගෙදරට ප්‍රශ්නයක් ආපුවාම දැන් අම්මට හරි තාත්තට හරි නැත්නම් ගෙදර ඉන්න තරුණ දුවෙකුට හරි පුතෙකුට හරි සිහිය නැති වෙනවා. දැන් තද බල මේ මේ දේශයක් ඇති වෙලා. එයා ඇඟට ඇඳුම් දාගන්න අමතක වෙලා දුවනවා වේගෙන්. තරහ ගිය පාර කොච්චරද කියනවනම් හරිද? නිර්වස්ත්‍රයෙන් හැමතැනම දුව දුව කෑ ගහන්න පටන් ගන්නවා. නිර්වස්ත්‍රයෙන් දුවනවා. දැන් මිනිස්සු බලන්නේ ඒ නිවසේ මෙච්චර කල් තිබ්බ දේ ගැනද වර්තමානයේ යගේ හැසිරීම ගැනද? වර්තමානයේ යගේ හැසිරීම ගැන. එහෙනම් අපිට සංස්කෘතියක් තිබුණා. අපිට සભ્યත්වයක් තිබුණා. ඒකට බෞද්ධකම කියන එකට තියෙන එක්තරා ක්‍රමවේදයක් ජීවත් වෙන්න ඕන විදිහ බෞද්ධයා. ඒතර බෞද්ධයා රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් පෙනී සිටිනවා නම් එයා ඉන්න ඕන කොතනද? අනිවාර්යයෙන්ම පෙනී සිටිය යුතුමයි. අනිවාර්යයෙන්ම තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම් ටික කළ යුතුමයි. ඇයි? මේක ඉදිරියට දායාද කරන්න. හැබැයි ඒක කළ යුත්තේ ඒ ආගම විනාශ කරගෙන නෙවෙයි. නේද? බෞද්ධ විතරක් නෙවෙයි. කොයි අත්තනොත් එහෙමයි. මුස්ලිම් අය වුණත් ඒ අය ඒ විදිහටයි කරන්න ඕනේ. ද්‍රවිඩ අය වුණත් ඒ විදිහටයි කරන්න ඕනේ. කොහොමද කරන්න ඕනේ? Tamanට ආවේනිකව තිබුණා වූ જાතිය හැදුනේ Tamanට ආවේනික ලක්ෂණ වලින්. එහෙනම් ඒවාට ගරු කරමින් නේද? එහෙම නේද වෙන්න ඕනේ. ඒකට තියෙන අනන්‍යතාවය, ඒකට තියෙන හැම ශාස්ත්‍රවේයන් වහන්සේ නමක්ම කරුණාවෙන් මෛත්‍රියෙන් යමක් දේශනා කළා තියෙන්නේ. අන් අයට පිහිට වෙච්ච අය. සමාජයට ලොකු පණිවිඩයක් දුන්න අය. මිනිස්සුන්ට නිවැරදි වෙන්න, නිවැරදි ජීවිතයක් ගත කරන්න කියලා දුන්න ලෞකික වශයෙන්. නමුත් ශාසනයේ බුද්ධ ශාසනයේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි? එතකොට අපි අපි අපි අපේ එකම ආරක්ෂා කර ගනිමින් නැතුව යම් කිසි කෙනෙක් තමන්ට කැමති කැමති විදිහට හැසිරෙන්න හදනවා නම් එයා මොකද කරේ? එයාට මොකද එයාගේ අතින් උනේ දැනුවත් හරි නොදැනුවත් හරි වෙන්නේ මොකද්ද? අරටුව නේද? අරටුව විනාශ කරමින් පොත්ත රැක ගන්න හදන වැඩක් ඒ වෙන්නේ. අරටුව විනාශ කරමින් පොත්ත රැක ගන්න හදලා හරියන්නේ නැහැ. ඒකින්ද අපි බෞද්ධකම ආරක්ෂා කරගන්නම ඕනේ. බෞද්ධ භික්ෂුවක් නම් බෞද්ධ භික්ෂුත්වය ආරක්ෂා කරගෙනමයි අනිත් වැඩ ටික ඒ එක පැත්තක් විනාශ කරගෙන තව එකක් කිරීමේ පළක් තියනවාද? නේද? එහෙම නේද? අපි මොන හරි දෙයක් කරනවා. ඉතින් අර අටුව කඩලා පුටුව හැදුවා වගේ තමයි. පුටුව ඕන පුටුව ඕන වුණා හැබැයි අටුව නැති වුණා. ඒ වගේ අපි අපේකම ආරක්ෂා කර ගනිමින් අපේකම සිංහලකම කියන තැන කෙලෙහිුණ දැක්වීම නැද්ද? සිංහල ජාතිය කියන එක පින්නත් මේ හැමදාම හැදුනේ කුමක ආభాෂයෙන්ද? අපේ මව්වරු, අපේ පියවරු කුලවන්ත, නැනවන්ත, ගුණවන්ත අයද නැද්ද? නේද? මම මෙතන කුලය කිව්වේ හා සිංහල කුලය කියන එක. හරි නැතු වෙන එකක් නෙවෙයි. එහෙනම් සත්‍ය කුලවන්ත, ගුණවන්ත, නැනවන්ත අය. එහෙනම් මේ නැනවන්තව, ගුණවන්තව, සීලවන්තව කටයුතු කරපු ඉතාලම කෙනෙකුට දැක්කහම නේද? දැක්කහම කතා කරපුවාම ඇති අපි ඉස්සර කියන්නේ නේද? බඩ පිරෙනවා කතා කරපුවාම කියලා. ආගන්තුක සත්කාර පැත්තෙන්ද, ගුණවන්තභාවයේ පැත්තෙන්ද හැම පැත්තකින්ම පෝෂණය වෙලා අපේ ගෙවල් වල කවදාකවත් gedara ඉන්න කට්ටිය ගානට එහෙම වෙනවද ඉස්සර? හැම gedarakම වැඩියෙන් කන්න තියෙනවා නේද? කවුරු හරි ආවොත් කන්න දෙන්න තියෙනවා. එහෙම වැඩිපුර බලාගෙන නේද? එතකොට එහෙම හැම පැත්තකින්ම පෝෂණය වෙලා තිබ්බ අපේ ගුණාංගයන් ක්‍රමානුකූලව ක්‍රමානුකූලව මොකද වෙන්නේ? පිරිහීගෙන පිරිහීගෙන පිරිහීගෙන යනවා. නේද? ભેද බින්න වීගෙන වීගෙන යනවා. ධර්මයේ තුල ඉන්න අයත් ભેද බින්න වීගෙන යනවා. ජාතිය තුල ඉන්න අයත් ભેද බින්න වීගෙන යනවා. රට තුල ඉන්න අයත් ભેද බින්න වීගෙන යනවා. අපේ රටේ හැම පුරවැසියෙක්ම කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට නැගිටින්න ඕනේ අපි. ජාත්‍යන්තර වශයෙන් තියෙන ගැටලු විසඳගන්න ඕනේ. ඒවැයෙන් තියෙන දැඩි ප්‍රහාර ඖෂධ පැත්තෙන් ලොකු ප්‍රහාරයක් තියෙනවා. දේශපාලන පැත්තෙන් ලොකු ප්‍රහාරයක් තියෙනවා. ආර්ථික පැත්තෙන් ලොකු ප්‍රහාරයක් තියෙනවා. ඒ ඇත්ත ඔක්කොම මේවා නේද යටත් විජිත වලින් අයින් කරා කිව්වට බොහෝ යටත් බොහෝ බොහෝ දේවල් වලට යටත් වෙලා ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් ඒවා නැතුව ජීවත් වෙන්න බැරිකමක් තියෙනවා. අපි ඔක්කොම රටේ තියෙන නිෂ්පාදනය ගැන කවුරුවක්වත් හිතන්නේ නැහැ. නේද? මේවත් ඉඳලා ඉඳලා අපි කතා කරන්නේ මොකද නිවන් දකින්න ඉන්න මිනිස්සු ඉස්සලා මේ නිවන් දකින්න ආසනය පරිසම් කරගන්න එපා. නිවන් දකින්න ආසනය පරිසම් කර. ආසනය නැත්තම් ඉඳගන්න නේද? හ්ම් ආසනේ නැත්තම් ඉඳගන්න නේද? කොහොමද මේ අපි සහනශීලී හිතක් ඇති කරගන්නේ? ඉතින් ඒකද ඉඳලාමත් නිවන් මාර්ග දේශනා මාලාවේ මොනවද අපි මේ ආන්දරෝ කියන්නේ බා? නෑ, ඒවා ගැන හිතන්න අපෙන් වෙන්න තියෙන යුතුයකම, අපෙන් වෙන්න තියෙන යුතුයකම තමයි රටට ශක්තියක් වෙන එක. ගෙදර මිනිස්සු පස් හය දිනා රණ්ඩු වෙනවා නම් ඒ ගෙදර කවදාකවත් දියුණු වෙයිද? නෑ වෙන්නේ නෑ. හරිද? බලේ රණ්ඩු වෙන මිනිස්සුන්ගේ බලෙන් නවත්තන්න පුළුවන්ද? ගහගන්න එක නවත්තන්න පුළුවන්. ඒකට නීතිය තියෙනවා. නමුත් සිතුවිලි කියන ඒවා පින්වත් මේ බලෙන් නවත්තන්න පුළුවන් ඒවා නෙවෙයි. සිතුවිලි තරකරන්න කෙනෙක් අපේ දරුවෙක් තව අනවශ්‍ය ආදර සම්බන්ධතාවයක පැටලිලා ඉන්නවා. අපි ගිහිල්ලා පොළු අරගෙන, දඩු මුගුරු අරගෙන තරවටු කරලා එක පැත්තකින් තිබ්බොත් මොකද වෙන්නේ? ඒවා අඩු වෙනවාද වැඩි වෙනවාද? ඒවා වැඩි වෙනවා. ඒ වගේ බුරබුරා නැගෙන සිතුවිලි එහෙම නවත්තන්න බෑ. හරි ඒවා ගුණවන්ත කරන්න ඕනේ. ඒවා සංහිඳියාවක් ඇති කරන්න ඕනේ. සංහිඳියාව ඇතිකරන්න නම් ඒ සංහිඳියාව ඇතිකරන්න නම් පින්වත්නි නීතියෙන් නෙවෙයි සංකල්ප වලින් ඇති කරන්න ඕනේ. හැම කෙනෙක් කෙරෙහිම හැම කෙනෙක් කෙරෙහිම සාන්ත සිතුවිලි කරුණාවන්ත සිතුවිලි ඇති කරවන්න කටයුතු කරන්න ඕනේ. භාවනාවෙන් ඒකට ලොකු රුකුලක් ඇති කරනවා. හරිද? ඒකින්ද භාවනාවට නැඹුරු කරවන්න ඕනේ. හැමෝටම මේ රටේ තියෙන රටේ අපි ඔක්කොම එකතු වෙලා මහා ලෝකයට නායකාරයෝ වගේ වෙලා. හරිද? මේවා වැටයි නියරයි වැටයි නියරයි ගෝයන්කානම් කාට කාට කියන්දෝ අන්න ඒ වගේ නේද එතනයි හදන්න ඔක්කොටෝම හැංගීම් උපද්දවන්න ඕනේ පුංචි කෙනාගේ ඉඳන් ලොකු කෙනා දක්වාම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි નિවර්දි විය යුතුයි කියලා ඊටාම ප්‍රබල හැංගීම් උපද්දවන්න ඕනේ මොකද මේ රට ආරක්ෂා බෞද්ධයන්ට මේකට ලොකු දායකත්වයක් දරන්න පුළුවන්. ඇයි? මම මේ ආරක්ෂා කරන්නේ තේරවාදී බුදුදහමයි රට ආරක්ෂා කරනවා කියන්නේ රටේ ජීවනාලිය කියන්නේ තේරවාදී බුදුදහම. මේ රටෙන් ලෝකයට දිය යුතු දේ දිය යුතු ප්‍රබලම දේ තමයි පින්නත් මේ බෞද්ධ සංකල්පය. බෞද්ධ සංකල්පය ලෝකේ වැඩි දෙනා මේ වෙනකොට දියුණු රටවල ඇත්තෝ නේද හැම පැත්තකින්ම තමන්ගේ ජීවිතය දියුණු කරගන්නවා ලෞකික පැත්තෙන් දුවා දරුවන් මාලිගා වගේ ගෙවල් සැපය කියන එකේ ඉහළම ලබන්න පුළුවන් සියලු දේ ඒ ඔක්කොම කරගෙන බලනවා ඒ අතට අනිත් පැත්ත හැරිලා ජීවිතේ සතුටක් නැහැ. සතුටක් නැති වෙනකොට හොයනවා. හොයනකොට බොහෝ දෙනා මොකද කරන්නේ? මානසිකවයි මේ සතුට ඇති වෙන්න ඕනේ කියලා ක්‍රමවේදයක් හොයනකොට නූතන මනෝවිද්‍යාවට කිට්ටු කරන්නවත් බැරි තරමට මෙහාට ගිය. මනෝවිද්‍යාව පහත් කරලා කතා කරනව නෙවෙයි. හරිද? නමුත් හිතා ගන්නවත් බැරි තරම් එහාට ගිය මානසික සුවදායකී තත්වයකින් ජීවත් වෙන ජීවත් වෙන්න කරන්න ඕන දේ තියෙන ධර්මයක් වෙනවා මේ අපිට හම්බෙලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරපු අකාලික ධර්මය කියලා කියන්නේ ඒකයි. අපි එකිනෙකා ගැන බොහෝම කරුණාවන්ත සිතුවිලි ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ ඒ සඳහා අපි කටයුතු කරද්දී අපේ පැත්තෙන් අපි ඊටාම විශාල නිවැරදි සංකල්පනා ගොඩනගා ගන්න කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ජාතික හැඟීම, ආගමික හැඟීම, තමන්ගේ රට ගැන තියෙන හැඟීම, ලාංකික හැඟීම කියන ඒවා උත්පාදනය වෙන්න ඕනේ. හරිද? එතකොට ඒ ඒ කෙනා ඒ ඒ කෙනා තරහ මරහ ඇති කරගන්න නැතුව මේ මේ මගේ රට ජාතිය කියලා ඒ ඒ කෙනාට මානසික අයිතිවාසිකමක් තියෙනවා පින්වත්නි. ඒ විදිහට මේ ඒක තුලින් ගොඩ නැගෙන්න. හරි ඒක තුලින් ගොඩ නැගෙන්න පුළුවන් මම මේ රටට වැඩක් කරන්න ඕනේ මම මේ ජාතියට වැඩක් කරන්න ඕනේ හරි මේක හූරගෙන කෑම කියන එක හොඳද නේද බොහෝ රට සංහිඳියාවට පත්කරන්න කියලා වැඩිපුර වැඩිපුර වැඩිපුර කටයුතු කරන වැඩිපුර පිරිස් අන්තිමට බලනකොට ඒක නේද? කටේ දාලා සූපු කරන ගමන් තමයි ඒ කටෙන්ම කියනවා මේක රකින්න ඕනේ කියලා. ඉතින් මේක මේ තරම් එහාට යනකම් අපි ඔක්කොම නිස්සද්ද වෙලා ඉන්නවා. හරිද? ඉතින් බෞද්ධ සංකල්ප ඇති කරවන්න පින්නත් අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ රටේ දියුණුවක් ඇති විය යුතු හින්දා. එහෙනම් ඒක අපි වගකීම තියෙන හැම කෙනෙකුටම. ඇහෙන ඇහෙන මානේ ඉන්න හැම කෙනෙකුටම වගකීම තියෙනවා ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් රට වෙනුවෙන් පෙර ගමන් කරුව වෙන්න ඕනේ. ඒ සඳහා කළ යුතුයි කළ යුත්තේ මොකද්ද කියලා මම කියන්න හදන්නේ. හැම කෙනෙකුම පින්වත් මේ සිල්වන්ත වෙන්න ඕනේ. මේ රටේ ඇත්තෝ හැම කෙනෙක්ම අපිට දිනු වෙන්න තියෙනවා. අපිට මෙච්චර ණය බරක් තියෙනවා. මේ ණය බර එහාට මෙහාට එහාට මෙහාට අර නේද සෙල්ලම් කරන ළමයි බෝලේ එහාට මෙහාට දානවා වගේ. තව කෙනෙක් අර පැත්තට දානවා, තව කෙනෙක් මේ පැත්තට දානවා. නේද? එහෙම කර කර ගෙදර ණය තියෙනවා නම් තාත්තා අම්මට බැන බැන ඉන්නවා. අම්මා තමයි ණය උනේ කියලා. අම්මා තාත්තට බැන බැන ඉන්නවා. නේද? තාත්තා තමයි ණය උනේ කියලා. පුතා යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? එයාත් තවත් ටිකක් ණය වෙලා එනවා. අයි මොකද ඊයේ රෑ තිස්සේ රණ්ඩු වෙච්ච හින්දා අද හම්බ කරගන්න හම්බෙන්නේ නැහැ. ගෙදර තියෙන ටිකක් විනාශ වෙලා. අපි හිතමු ගෙදරක් ගොඩක් ණය වෙලා කියලා. ණය වෙලා නැහැ ගෙදර කට්ටිය මොකද කරන්න ඕනේ? ගෙදර කට්ටිය කරන්න ඕනේ සමගි වෙලා ඒක රාශි වෙලා නේද? එක ජවයක් හිතට අරගෙන එක බලයක් හිතට අරගෙන මොකද කරන්න ඕනේ? දැඩිව දැඩිව අපි එකතු වෙමු. නේද? එකතු වෙලා ඉස්ලාම මේ ණයවරෙන් නිදහස් වෙමු. නාස්ති අවම කරමු. දූෂණය වංචාව අයින් කරමු. අපි ඔක්කොම එක හැඟීමෙන් එක වචනයක් ඇහෙනවද කියන්න බලන්න එහෙම එක. නේද? දේශයේ අභිමානය ගැන කතා කරන්නේ නැහැ කවුරුවක්වත්. දේශ අභිමානය කියන එක ජාතික අභිමානය කියන එක ඒවත් එකයි ඒවා ඔක්කොම එකතු වෙන්නේ. එතකොට මේ රටේ ජීවත් වෙන අය උපකුලක පින්වත්නි ලාංකික ලාංකීය කියන සර්වත්‍ර කුලක නැත්තම් ලොකු කණ්ඩායම තුල කොටස් වලට බෙදලා ඉන්න ජාතීන් ටිකක් ඉන්නවා. ඒකේ මහා ජාතියක් ඉන්නවා. එතකොට මේ ඔක්කොම ඒක රාශියලා අපි ශ්‍රී ලාංකික කියන හැඟීම එකට තියාගන්නවා. හරිද? ලෝකේ ඊටාම දුස්සීල මුස්ලිම් ඇත්තෝ ඉන්නවා. හරිද? අපි ඒ අය දැක්කහම ශ්‍රී ලාංකික මුස්ලිම් කියන සංකල්පයක් ඇති කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව. ආ ඒ කට්ටිය හොඳ පිරිසක් කියලා ඒ කට්ටියත් එක්ක එකමුතු වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ලෝකේ කොහේ හරි තැනක ඉන්න නේද? ඉතාමත්ම නරක වැඩ කරන අය නරක වැඩ කරා කියලා අනේ මේ පැත්තේ ඉන්න අය මේ නේද? මෙහි අය ඒ ගොඩටම දාන්න පුළුවන්ද? නෑ පුළුවන් කමක් නෑ. නේද? වෙනත් රටක ඉන්න ද්‍රවිඩ පිරිස් ඉතාම නරක වැඩ කරා කියලා ඒ ඔක්කොම එහෙමයි කියලා කියන්න පුළුවන් මේ අපේ අපේ රටේ ඉන්න මුස්ලිම් ජනතාවට අනන්‍යතාවයක් තියෙනවා පින්වත්නි. ඒකත් ශ්‍රී ලාංකික මුස්ලිම් වෙන්න ඕනේ. නේද? එතකොට ද්‍රවිඩ ජනතාවට අනන්‍යතාවයක් තියෙනවා. ඒ කට්ටිය කවුද? ශ්‍රී ලාංකික ද්‍රවිඩ වෙන්න ඕනේ. මේගොල්ලෝට හැබැයි කොහේ හරි තැනක බෞද්ධ ධර්මය විනාශ කරපු බෞද්ධ ධර්මයට විනාශ කරන්න කටයුතු කරපු බෞද්ධත්වයට එක වෛරීව ඉන්න මුස්ලිම් පිරිසක් එහෙම මෙහෙට ගෙනත් දැම්මොත් එහෙම මොනවයිද? ඊට පස්සේ ඔක්කොම එක කොටට අපිට සංකල්ප වෙන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම එකම විදිය කියලා මේක මහා යුද්ධයකට හේතු වෙන. ඒකින්ද නැවත වාරයක් කුරිරු යුද්ධයකට එන්න නැති වෙනනම් අපි පැහැදිලිවම ওই සංකල්ප වලට යන්න ඕනේ. ඒ කියන්නේ ජාතිය තහනම් කරන එක නෙමෙයි රටේ. හරිද? හැමෝම එකමුතු කරන සංකල්ප ඇති කරගන්න එකයි. ලාංකික කියන හැඟීම ඇවිල්ලා මේ තියෙන දරිද්‍රතාවය, මේ තියෙන පීඩනය, මේ තියෙන විකාර රූපී ස්වභාවයන් අයින් කරගන්න ජාතික ප්‍රතිපත්තියක් අපි හදාගන්න ඕනේ රටට. ජාතික ප්‍රතිපත්තියක් රටට හදාගෙන මොකද කරන්න ඕනේ? මේ ප්‍රතිපත්තිය තුළ ගොනුගත වෙන්න ඕනේ. හැම කෙනෙක් මේ ප්‍රතිපත්තියට එකඟ වෙන්න ඕනේ. මේ ප්‍රතිපත්තියට එකඟ වෙන සියලු දෙනා එකතු වෙලා එවැනි උතුම් තත්වයකට රට අරගෙන යන්න මේ රටේ තියෙන සම්පත්තික හොඳට මැති අඩුම තරමින් එක හැඟීමෙන් ටික දවසක් ඔක්කොලම දුක් විඳින්න ඕනේ. හැබැයි ඒක එක හැඟීමෙන් වෙන්න ඕනේ. ඒක ඉහළ තැන ඉඳන් පහළ තැන දක්වාම එකම හැඟීමෙන් දුක් විඳින්න ඕනේ. නේද? අම්මයි තාත්තයි දුවයි පුතයි ගෙදර ඉන්න ණය වෙලා ඉන්න ණය ණය බරිත වෙලා තියෙනවා නම් හොඳම වැඩේ චෝදනා කර කර චෝදනා කර කර වෙච්ච දෙයට චෝදනා කර කර එහාට මෙහාට නේද? ණය වෙච්ච අය ඉන්නවා, ණය ගෙවන්න හදන අය ඉන්නවා, ණය එතකොට දැන් අපි තුම අම්මයි තාත්තයි අම්මා ණය වෙලා තාත්තා ණය වෙලා කොහොමද දැන් ලොකු ප්‍රශ්නයක් ගෙදරක තියෙනවා. දැන් මේ කට්ටිය මොකද කරන්නේ? මේක ගැන මම අර ඉස්සෙල්ලා වගේ කතා කර කර ඉන්නවා. ඉන්න ගමන් අඩුම ගානේ මඤ්ඤොක ගහ හිටව ගත්තා නම් ගෙදර නේද? තාත්තයි පුතයි දෙන්න මොකද කරන්න ඕන කල්පනා කරලා. අපි මේ ණය වරෙන් නිදාගෙන දැන් මොකද කරන්නේ කියලා සාමකාමීව එකට එකතු වෙලා ඉතාමත්ම සහෘදව හරි අපි ඔක්කොම එක හැඟීමකට එන්නේ. එහෙනම් අපි අපි දෙන්න අපි දෙන්න තුන් දෙනා ඔක්කොම එකතු වෙලා කතා කරමු කොහොමද අපි මේ මේ ණය බරෙන් නැත්නම් අපි ඔක්කොම සමස්තයක් විදිහට වැටෙනවා. නේද? සමස්තයක් විදිහට වැටෙනවා. ඒකින්ද ඒක නොවැටෙන්න නම් අපි මෙන්න මෙහෙම කරමු කියලා ඒක ඒක රාශි කර වෙන්න ඕනේ. ඒක රාශි වෙලා මොකද වෙන්න ඕනේ? දැඩි තීරණයකට එන්න ඕනේ අපි ඔක්කොම මෙන්න මේ වගේ මේ ඉස්සෙල්ලා මේ සමස්ත ප්‍රශ්නේ විසඳගමු කියලා. එහෙම එකක් කොහේවත්වත් කතා වෙනව ඇහින්නේ නැහැ පින්නත්. කොහේවත්වත් කොතනකවත් නැහැ. කෝ මේ බෞද්ධකම, කෝ බෞද්ධ එකමුතුව. කෝ බෞද්ධයාගේ තීක්ෂණික නුවණ. කෝ බෞද්ධයා ප්‍රශ්නයකට මුහුණ දෙනකොට තියෙන්න ඕනේ සංයමය. මොකක්වත් නැහැ හරිද ඒකක්වත් නැහැ ඒ එකක්වත් නැතුව කුලල් කා ගැනීමෙන් තියෙන ප්‍රශ්නේ තවත් අවුල් කරගන්න ස්වභාවයක් හැම තැනකම දකින්න තියෙනවා. පුංචි පාසලක් ගත්තොත් ඒකෙත් ඒක දකින්න තියෙනවා දැන් දැන්. පවුලක් ගත්තොත් පවුලෙත් දකින්න තියෙනවා. හ්ම් මොකද්ද ප්‍රාදේශීය ස්වභාවයක් ගත්තොත් ඒකෙත් දකින්න තියෙනවා. හැම තැනක්ම ගත්තොත් පොඩි ආයතනයේ ඉඳලා ඉහළ ආයතනය දක්වාම මේ පිරිහීමේ ලක්ෂණය දකින්න තියෙනවා. පින්නත් මේකට හේතුව බෞද්ධ සංකල්පෙන් අයින් වීමයි. බෞද්ධ සංකල්පයෙන් අයින් වීමයි බෞද්ධ සංකල්පය අපේ ඇත්තෝ තුළට ගියා නම් ඒ කට්ටිය තමන්ගේ එකමත් ආරක්ෂා කරගෙන තමන්ගේ දියුණුව ඇති කරගන්න ගමන් අනුන්ගේ නේද මේ අනුන්ගේ අනුන්ගේ දේව අනුන් ගැන යහපතෙන් කටයුතු කරනවා යම් කාලයක් විදේශගත වෙලා ඉඳලා ලංකාවට නැවත පදිංචියට පැමිණිච්ච සිංහල පුතෙක් හම්බුණා මට ඊයේ පෙරේදා එයා කියනවා මම රටෙන් යන්නේ නැහැ අපේ හැඳුරුනේ පුදුමාකාර අපහසුතාවයක් තියෙනවා රටේ ඉන්න. ඒ තරම් පාරේ යනකොට කාර්යාලයකට ගියාම වාහනයක් කෙලවගෙන යනකොට හම්බෙන අය හැම තැනකම කූර ගති, කුහක ගති, අනුන් උනුන් උනුන් පරයා යන ගති, දුස්සීල ගති මේවා හින්දා හරි පීඩාවක් තියෙනවා මට මේ රටේ ඉන්න. මං හිතුවා මදුරුවන්ගෙන්ද ප්‍රශ්න කියලා. වෙන රටවල ඒ රටවල මදුරුව නැහැනේ. නෑ නෑ නෑ එහෙම එකක් නෙවෙයි. මගේ උෂ්ණත්වයෙන්ද ප්‍රශ්නේ නෑ නෑ එහෙම එකක් නෙවෙයි. ඔක්කොටම වැඩිය තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නේ නම් මට තියෙනවා කියලා. මං කව මං කව ධර්මයෙන් පෝෂණය වෙන්න එතකොට ඔවා දැනෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකින්ද අපි කවුරුත් අපේ අපේ අපේ එකම ආරක්ෂා කරගන්න එකමුතු වෙන්න ඕන කාලය ආවිල්ලා තියෙන්නේ. දැනුත් මේක කරේ නැත්නම් අපි පින්නත් අපි ඔක්කොටම ලොකු දුකකටපත් වෙන්න වෙනවා. මම ඉතලා කියන්න හැදුවේ ඒකයි. ගෙදර ඉන්න අය රණ්ඩු වෙවි දැන් ඉතින් වෙච්ච දේ වුණා නේද බුදුරජාන් වහන්සේ යම්කිසි ප්‍රශ්නයක් වුණාට පස්සේ මොකද කරන්න කියලා තියෙන්නේ ප්‍රශ්නයක් වුණාම සමහර ප්‍රශ්න විසඳ ගන්න විදිය බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමහර ප්‍රශ්න තියෙනවා එළියට දාපුවාම විසඳෙනවා සමහර ප්‍රශ්න තියෙනවා හංගගත්තාම විසඳෙනවා වහන්න ඕන ප්‍රශ්න තියෙනවා වහන්න ඕන ප්‍රශ්න තියෙනවා එළියට දාන්න ඕන ප්‍රශ්න තියෙනවා. ගෙදරකත් තියෙන හැම ප්‍රශ්න වගේ. ගෙදර සමාජික අතරෙත් තියෙන හැම සමහර ඒවා කතා කරොත් ප්‍රශ්නේ වැඩි වෙනවා. ඒතකොට ඒක අවසා දාන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සංකල්පත් එක්ක අපි එකතු වුණොත් නේද? ජාත්‍යන්තරයට අරන් යන්න ඕන ප්‍රශ්න තියෙනවා. රට තුලම වහගන්න ඕන ප්‍රශ්න තියෙනවා. ඒව ගැන කිසි අවබෝධයක් නැහැ. හරි මහා විනාශකාරී දේවල් රට තුල තියෙන විනාශකාරී දේවල් ජාත්‍යන්තරයට අරන් යන ස්වභාවයක් තියෙනවා. ජාත්‍යන්තරට අරන් යන්න ඕන බුදුරජාණන්සේගේ ධර්මයේ වගේ සංකල්ප අරගෙන යන්න කිසිම කල්පනාවක් නැහැ කාටවත්. ඉතින් මේ ඒකින්ද මේ මේ රට තේරවාදී බුදුදහමේ මුදුන් මල්කඩ. තව ටික දවසයි. මෙහෙම ගියොත් ඒක ඉතුරු වෙන්නේ නැහැ. හරි ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඒක ඉතුරු වෙන්නේ නැති වෙන්න අවශ්‍ය කරන සියලු වැඩ පිළිවෙල මේ වෙනකොට ධර්මය තුලින්ම හැම පැත්තකින්ම සකස් වෙමින් තියෙනවා. ඉතින් අපි බෞද්ධයන්ට ලොකු වගකීමක් තියෙනවා. මම කියන්නේ භාවනා ආසනේ රැක ගන්න ඕනේ. හරිද? භාවනා කරන්න නම් භාවනාසනේ රැක ගන්න ඕනද නැද්ද? එහෙනම් gedara gedaraka නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ gedara තාත්තයි පුතයි අම්මයි දුවයි සමාජිකයෝ එකතු වෙන්න ඕනේ. එකතු වෙලා කතා කරන්න ඕනේ. මොකද කරන්නේ? අපිට තියෙන සම්පත් ටික මෙච්චරයි. පළවෙනියෙන් කෙරෙන්න ඕනේ මොකද්ද? තියෙන සම්පත් ටික ආරක්ෂා කරන වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ. තියෙන සම්පත් ටික ආරක්ෂා කරන වැඩ පිළිවෙල සකස් කරගන්න ඕනේ. දෙවෙනියෙන් කෙරෙන්න ඕනේ මොකක්ද? නැති සම්පත් ඇති කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරගන්න ඕනේ. හරිද? එහෙම කරලා අර තාත්තයි පුතයි ඔක්කොම එකතුල මොකද කරන්නේ? එහෙනම් දැනට අපිට ඉඩම තියෙනවා. අපිට කාය බලය තියෙනවා. කොටමු හැටිලා. අපි රණ්ඩු වෙවි නැතුව නේද? සන්තෝෂයෙන් එකතු වෙලා කොටමු මේ මහ පොළොව. කියලා යම් නේද නිෂ්පාදනය වැඩි කරගන්න ආස්තිය අවම කරගෙන නිෂ්පාදනය වැඩි කරගන්න වැඩපිළිවෙලකට එකමුතු වෙලා එක හැඟීමෙන් යන්න ඕනේ. එක හැඟීමෙන් ගියොත් වෙනත් නේ එහෙම වරදින්නේ නැහැ. මේ සඳහා අපි ඔක්කොටෝම කලින් මේ වාද විවාද ඉවර කරගන්න විවාද විවාද ඉවර කරගන්න නම් මොකද කරන්න? මම මේ අතන්ට ධර්මය තුලින්ම මේක පෝෂණය වෙන්න ඕන විදිහක් කියන්නම්. මේ වෙලා තියෙන්නේ ලොකු ප්‍රශ්නේ තේරෙන්නේ නැති එකයි. හරිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම. යම් කිසි දෝමනස්යක් තියෙනවා නම් ගේහ නිස්සිත වූ දෝමනස්යක්. නෙක්ඛම්ම නිස්සිත දෝමනස්සේ ඇති වුනහම ගේහනිස්ස දෝමනස්සේ ප්‍රහාණය වෙනවාය කියලා. මම මේක ඔයිට කලින් කියලා තියෙනවා. නමුත් මේ වෙලාවෙත් මම මේක මතක් කරනවා. මේක දැන් තේරුන්නේ නැහැ නේ මෙහෙම කිව්වහම. පංචකාම සම්පත්තිය නැතිවීමෙන් ඇති වෙන දුකක් තියෙනවා නම් කාට හරි අන්න ඒ දුක නැති වෙන්න අර විදර්ශනාවෙන් ඇති වෙන දෝමනස්සේ හේතු වෙනවා කියලා. මොකක්ද ඒ? හරි. මම අහන මේ අත්තන්ගෙන් මෙහෙම ඔය දෙකම තේරුම් ගන්න මේක අපි අපේ පෞද්ගලික නැත්නම් රටේ දියුණුවට ඇතිවිය යුතු தත්ත්වය ඔක්කොටම ඇති වෙන්න ඕන සංකල්පය ගැන තේරුම් ගන්න. අම්මයි තාත්තයි දෙන්නා නැත්නම් අපි සහෝදරයෝ දෙන්නෙක් ගෙදර රණ්ඩු වෙලා තරහින් ඉන්නවා. හරිද? දැන් කතා කරන්නේත් නැහැ වැඩිය. හිනහා වෙන්නෙත් නැහැ. දැන් දවස් ගාණක් මෙහෙම ඉන්නකොට දැන් යාළට කතා කරන්න බෑ. කතා කරොත් මේ හිතට නිකන් ලොකු අවනම්බුවක් වගේ නේද ප්‍රශ්නයක් වගේ දැන් දෝමනස්සයක් තියෙනවා. හදිසියෙම රෑ තාත්තට අසනීප වෙනවා. තාත්තට අසනීප වෙලා දැන් දෙන්නේ කොහොම වෙනව උස්ස ගන්න. අයියා මල්ලි මොනව කරයිද? අයියා එනකොට අපු අරයාව අරයත් එක්ක මං තරහයි මං යනවා වැත්තකට. කියලා යයිද? නෑ. මල්ලි එනකොට අප්පු තාත්තා තාත්තා මැරුණත් මට කමන්නේ නෑ. අරයත් එක්ක නම් මං තාත්තා උස්සන්නේ නෑ කියලා නිකන් ඉදීද? නෑ. මේ දෙන්නට මොකද වෙන්නේ? අර තරහ අමතක වෙනවා නේද? තාත්තගේ ප්‍රශ්නේ ආපු ගමන් නේද? මහ ප්‍රශ්නේ ආපු ගමන් පොඩි ප්‍රශ්න ටික අමතක වෙනවා. අමතක වෙලා මොකද කරන්නේ? දෙන්න ඔය ගුවට හොරෙන් කතා කරන්නත් පටන් ගන්නවා. ඔහෙන් අල්ලපන් අයියේ කියලා. නේද? ඈ මෙහෙන් අල්ලන්න ඈ අපි දුවමු දුවමු නේද? මහ වේගයෙන් මේ වැඩේ කරමු. අන්තිමට දෙන්න හොඳත් වෙලා බලනකොට. ඒකින්ද රටේ තියෙන ලොකු ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ. හ්ම් ලාංකිකයෝ විදිහට අපි ඔක්කොටම තියෙන ලොකුම ප්‍රශ්නේ තේරුම් ගත්තොත් ওই පොඩි ප්‍රශ්න ටික ඔක්කොම අමතක වෙනවාමයි පින්නන්නේ. බුදුරජාන් වහන්සේ තරම් හිත ගැන දේශනා කරපු තවත් හිතේ ස්වභාවය ගැන දේශනා කරපු තවත් ශාස්ත්‍රවේන් වහන්සේ නමක් නැහැ. ඒකද බෞද්ධ සංකල්පය අපි එකතු කරගෙන රටේ ලොකු ප්‍රශ්නය හැමෝටම පෙන්වන්න ඕන. රටේ ලොකු ප්‍රශ්නේ මොකද්ද? ජාත්‍යන්තරය විසින් අපේ රට ගිල ගැනීමෙන් ගිල ගනිමින් තියෙනවා. හ්ම් භාවනා ආසනය නැති වෙමින් තියෙනවා. භාවනා ආසනය රැකගන්න ඕනේ කියලා කාටත් අදහසක් එන්න ඕනේ. හරි භාවනා කරන්න නම් ආසනය තියෙන්න ඕනේ කියලා නේද? එහෙනම් අපි ඔක්කොම පෙළ ගැහිලා අපි ඔක්කොම එකතු වෙලා හැමෝටම බලපෑමක් කරන තමන්ගේ ගෙදර මේක පුරුදු කරන්න ඉස්සෙල්ලාම. ගෙදර එකමුතුව ඉන්න පුරුදු කරන්න. අපි එකමුතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ පින්නත් මේ හැම කෙනෙක්ම. දෙන්න දෙන්න දෙන්න දෙන්න මොන ප්‍රශ්නාවක් එළියට දාලා කතා කරන්න ඕනේ. හරිද අවශ්‍ය දේවල්. කෙලින් කතා කරලා අපි මේ අපි මේ තීරණ ගන්න ඕන දේවල් ටික කතා කරමු රණ්ඩු වෙන්නේ නැතුව. නේද? මේක මොන්න විලි ලැජ්ජා නැති වෙලාද හැම තැනම රණ්ඩු. නේද? හැමතැනම රණ්ඩු. කොයි වගේ රණ්ඩුද ඒවා නිකන්? උසස් තැන්වල පහත් පෙළේ රණ්ඩු, පහත් පෙළේ වචන, පහත් පෙළේ කතා. ඉතින් ඒ විදිහමයි ඒ ඒ තැන් වලට අදාළ දෙවෙනි තුන්වෙනි තැන්නුත් ඒ විදිහමයි. හරිද? මහා නේද? මහා මේ දැන් හරක් රැලක් යනකොට නේද? ඉදිරියෙන් යන අය ඇද වෙනකොට ඇදේට පැත්තට යන අනිත් අයත් මොකද වෙන්නේ? මෙන්න ඒ විදිහටම යනවා. නේද? එහෙනම් අපි ඔක්කොමලට තියෙන ලොකු වගකීමක් තම හැම කෙනෙක්ම නායක නායකයෙක්. නිවසේ හරි නායකයෙක් වෙනවා මේ. නායකත්වය පුරුදු කරගන්න ඕනේ. හරිද? තමන් කාර්යාලයේ යම්කිසි සේවක පිරිසක් යටතේ නායකයෙක්. මේ දෙන්නෙකුට හරි නායකයෙක් හැම කෙනෙක්ම. නැත්තම් තමන් හරි නායකයෙක්. එහෙනම් ඒ ඒ අය නිවැරදි වෙන්න ඕනේ, ඊටා නිවැරදි වෙන්න ඕනේ. ඒ විදිහට මුළු ලොකු ප්‍රශ්නේ අපේ ජීවිතේට එකතු කරගත්තොත් අනිත් ඒවා ඉතාලම පොඩි දේවල් විදිහට ඔක්කොටම දැනේවි. එතකොට දෙන්න දෙන්නට රණ්ඩු වෙන්න වෙලාවක් නැති වෙවි. හරිද? එතකොට දැන් මේවා එකකටවත් අවධානය නැති හින්දා තමයි නේද සමහර වයසක ඇත්තන්ට පුංචි ළමයි කෙරෙහි අවධානය යොමු වෙන්න පටන් අරන්. නරක විදිහට. නේද? හරියට දූෂණ, හරියට වංචා, හරියට එක එක එක එක අහන්න බැරි තරම් පීඩන ඇති වෙන දේවල්. ඇයි? මේ දරිද්‍රතාවය, මේ පීඩණය මිනිස්සුන්ගේ මානසික නිදහස නේද නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න මොකද වෙන්නේ කොහේ හරි තැනකින් ඒවා පිට කරනවා ඉතින් ඔක්කොමලා අසරණයි නේද කොච්චර කොච්චර කොටලා මරනවද දවසකට ඇනලා මරනවද හ්ම් ඒතර ඇනලා මරන කොටලා මරන පිරිස ඔහොමනම් වචන වලින් කොච්චර පීඩා එකිනෙකා අතර වචන වලින් කොච්චර පීඩාකාරී දේවල් කියා ගන්නවද පාරක පොඩි වැරදීමක් වුණොත් අනිත් අය කතා කරන්නේ කොහොමද මරා ගන්න කතා කරන්න පින්නොත් මේ දවස්වල අහලා බලන්න නේද? කොතනකවත් නේද කරුණාවෙන් කතා කරන තැන් වැඩිපුරද තියෙනවද අඩුවෙන්ද තියෙන්නේ? ගොඩාක් අඩු වෙලා නේද? හ්ම් කරුණාවෙන් කතා කරන තැන් අඩු වෙලා. එන්න එන්න එන්න එන්න අඩු වෙනවා මේක. හ්ම් ඊයේ පෙරේදා ඊයේ පෙරේදා මට ආරංචි වුණා ඉස්සර අපි ගිහිව ඉන්න කාලේ කවදාකවත් නොවිච්ච දේවල්. හ්ම් එතකොට නමුත් මට එක දරුවෙක් කියලා කිව්වා බලන්න අපේ හාමුදුරනේ මේ ක්‍රිකට් තරගයක් තියෙන තැනක ලෝකෙටම පේන්න මේ කට්ටිය අර ඉස්සර වෙනත් පහත්යයි පහත් සිතුවිලි තියෙනවායයි සම්මත වෙච්ච රටවල් වල කට්ටිය වගේ අර ක්‍රීඩා කරන කට්ටියට වතුර බෝතල් වලින් ගහලා ඒ පරාජය දරා ගන්න බැරුව අපේ ඇත්තෝ කවදාකවත් නැති හැසිරීමක යෙදුනා කියලා. හරිද? ඊට කවදාකවත් නැති හැසිරීමක යෙදුනා පින්නත් නේ. මේ ඇත්ත දන්නවා අගනගරේ පිරිමි පාසල් වල දරුවෝ නේද? මත් වතුර භාවිතා කරලා හෝ කුමක් හෝ කරලා මහා විනාශකාරී විදිහට තමන්ගේම සහෝදරයන් ඉන්න පාසල් වලට නේද මහා දවාලේ කඩා වැදුනා. මේ එකක්වත් ඒ කරන අයගේ වැරදි නෙමෙයි. ඒවා එකක්වත් ඒ අයගේ වැරදි නෙමෙයි. ඒ අය ඒ தත්ත්වයටපත් වෙන ආකාරයේ වටපිටාවක් සකස් වෙමින් සකස් වෙමින් තියෙනවා. ඒක සමස්ත සමාජයේම වගකීමක් හැම කෙනෙකුටම යහපත් සිතුවිලි ඇති වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒකින්ද අපි ඔක්කොමලා හැමෝම ගැනම හිතලා කටයුතු කරන්න ඕනේ. ජාතියත් රැක ගන්න ඕනේ, ආගමත් රැක ගන්න ඕනේ, රටත් රැක ගන්න ඕනේ. රට ජාතිය ආගම කියන්නේ හැම කෙනෙකුටම තියෙන අයිතියක්, අයිතිවාසිකමක්. ඒකින්ද ඒ ඒ බුදුරජාන් වහන්සේගේ සංකල්ප අපේ රටට අපි નિවැරදිව යොදාගත්තොත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන ක්‍රමවේද, මනස සකස් කරන ක්‍රමවේද નિවැරදිව අපි සමස්ත සමාජයට යොදාගත්තොත් මේ රට ලෝකේ ඉහළම තැනක් කරන්න පොඩ්ඩක්වත් පරක්කු නැහැ. ඒ තරම් හැඟීම් තියෙනවා අපේ අත්තන්ට. මොන හරි දෙයක් කිව්වහම ඒක නිවැරදි වෙන්න පුදුමාකාර අපේ ඇත්තන්ගේ නිවැරදි වීම පිළිබඳ තමන්ගේ හිතට යමක් නිවැරදි කියලා දැනුණොත් පුදුම විදිහට ඒ පැත්තට නැඹුරු වෙලා එකතු වෙලා නිවැරදි වෙමින් යන ගතියක් අපේ ඇත්තන්ගේ තියෙනවා. සිංහල ජාතියේ තියෙනවා එහෙම එකක්. අන්න ඒ ඒකෙන් ප්‍රයෝජනේ තාම ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඔක්කොටම තාම හැදෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ලොකු ප්‍රශ්න දිහා බලමු කියලා මම ආරාධනා කරනවා. පොඩි පොඩි දේවල් දිහා නෙවෙයි. ඒකින්ද අපි අපි භාවනාසනේ රැකගමු. නැත්තම් නිවන් මඟ ප්‍රතෙක් කතා කළත් නේද? ඉඳගන්න භාවනා භාවනාවට ඉඳගන්න ඉඩක් නැත්තම් කුමන කොහොමද මේ වැඩේ කරන්නේ? කණ්ඩ බොණ්ඩවත් නැති තත්යකටපත් වුණා. පළවෙනි ප්‍රශ්නේ බඩේ ගින්දර එනකොට ඒකට ඕන දේවල් හොයාගන්න යනකොට ආය විදර්ශනාවක් ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අපි අපි හැමෝම කල්පනා කරමු අපේ ජීවිත සුරක්ෂිත කරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න ඕනේ. සසර සුවපත් කරගන්න කටයුතු කරන්න උතුම් නිවනින් සැනසෙන්න කටයුතු කරන්න ඕනේ. අද දවසේ මේ හැම දිනාටම මේ ධර්ම දේශනාව අරගෙන ඉන්න හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න මේ මැදිරියේ ඉන්න පින්වන්ත පිරිස තමන්ගේ බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලයි මේ දායකත්වය ලබා දුන්නේ. ඉතින් ඒ වගේ සත්පුරුෂ පින්වත් අයට අපි හැමදෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු. උතුම් නිවනින් සැනසෙන්නට මේ පින්වත් අයට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති